භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සදහවත් පින්වත්නි දැන් ඔබ බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය ගැන සෑහෙන තොරතුරු දන්නවා මේ සිය පිහිටවීම පිණිස මේ ජීවිතයේ හැසිරවිය යුතු ආකාරයේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තුලින් තමයි කෙනෙකුට ඉගෙන ගන්නට තිබෙන්නේ. අභ්‍යන්තර ජීවිතේ පිරිසිදු කළ යුතු එකක් බව ඕනෑම බුද්ධිමත් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් එකක්. මේ අභ්‍යන්තර ජීවිතේ පිරිසිදු කර ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ උපකාර කරගන්න එක ආන්නේ කිනාට කරගන්න පුළුවනි. ඒ සඳහා තමයි සීය පිළිටවන්නට තිබෙන්නේ. ඉතින් ඒකකොට අපි ඒ වෙනුවෙන් කායනුපස්සනා භාවනාව ඉගෙන ගත්තා. වේදනානුපස්සනා භාවනාව ඉගෙන ගත්තා. අපේ අපේ ජීවිතයේ අභ්‍යන්තර ජීවිතයේ තියෙන විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි සිත. සිත ගැන සිහියෙන් විමසීම, සිහිය පිහිටුවා ගැනීම ගැන චිත්තානුපස්සනා භාවනාවයි අද ඔබ ඉගෙන ගන්නේ. මේ චිත්තානුපස්සනා භාවනාව සතිපට්ඨාන සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ වදාළේ තුන්වන කොටස හැටියට පළවෙනි එක කායानुපස්සනා භාවනාව දෙවෙනි එක වේදනානුපස්සනා භාවනාව තුන්වන එක චිත්තානුපස්සනා භාවනාව සිත කියලා කියන්නේ පින්වතුනි ඉන්ද්‍රයක් ඒ කියන්නේ දැන් මනස සිත වගේ දෙයක් හේතු නිසා හටගන්නවා හේතු නැතිවීමෙන් නැති වී යන දෙයක්. ඒ වගේම හිත කියන එක නොමගට හැරෙව්වහම නොමග යන දෙයක් සුමගට හැරෙව්වහම සුමග යන දෙයක් හරවන හරවන හැටියට හැදෙන දෙයක් මේ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ සිත দমনය කරගත යුතු දෙයක් ඊළඟට උනස් හැමතිස්සෙම වදාලා චිත්තං දන්තං සුඛාවහං දමණය වෙච්ච සිතින් සැප ලැබෙනවා කියලා. මේක පැහැදිලිවම උන්වහන්සේ ප්‍රකාශ කළේ උන්වහන්සේ සිත দমনය කරගෙන හිටපු නිසා. එහෙනම් අපට පේනවා සතික් দমনය කරගත් යුක්ති යම් ආකාරයකින්ද দমনය කරගත් দমনය කරගත් සතා යම් ආකාරයකට ප්‍රයෝජනවත් වෙනවද? මෙන්න මේ වගේ තමයි මනාකොට দমনය කරගත් සිත. ඉතින් මේ සිත দমনය කර ගැනීමට උපකාර වන සිත පිළිබඳ සිය පිටුමට උපකාර වන භාවනාව චිත්තානුපස්සනා භාවනාව. මේ චිත්තානුපස්සනා භාවනාවේදී බුදුරජාණන් වහන්සේ වදාලා ආකාර 16කින් සිත දිහා බලන්න කියලා. ඒ තමයි පළවෙනි එක තමයි සරාගී සිත දිහා බලන්න කියනවා. මේ දැන් තිබෙන්නේ සරාගී සිතක්. වීත එතකොට සිතක් සරාගී වෙන්නේ හේතු සහිතව මිසක් හේතු රහිතව නොවේ. අන්න එතකොට යා ගැඹුරු අවබෝධයක් ජීවිතේ කරන් ලබා ගන්නට හේතු වෙනවා. මේ සරාගී වෙන්නේ මේ මේ කාරණා නිසා කියලා. මොකද සිහිය පිහිටවාගෙන ඉන්න නිසා යා ඒක දැනගන්නවා. සිතක් විතරාගී වෙන්නේ විතරාගං වා චිත්තං විතරාගං චිත්තං තිපජානති. සිතක් විතරාගී වෙන්නේ හේතු සහිතවයි. එතකොට හිතක් පිළිටුවන්නේ හේතු සහිතවයි හිතක් පිරිසිදු වන්නේ හේතු සහිතවයි ඉතින් මේ විතරාගී වෙන සිත දැන් මේ විතරාගී සිතක් කියලා හොඳට සිහියෙන් දැනගන්නවා ඊළඟට හිත දේශ සහිත නම් මේ තිබෙන්නේ දේශ සහිත සිතක් කියලා හොඳ සිහියෙන් දැනගන්නවා ඒකම මේ මේ කරුණු නිසායි මේ සිත දේශ සහිත උනේ කියලා සිහියෙන් දැනගන්නවා හිත නීත දෝෂී වුණා නම් ඒ කියන්නේ ද්වේෂයෙන් තොර වුණා නම් මේ සිත දේශින් තොර වුණේ මේ මේ කරුණු නිසා කියලා සීයෙන් දැනගන්නවා. දැන් මේ සිත දේශින් තොරයි කියලා දැනගන්නවා. ඒ වගේම සිත මෝහ සහිතයි. මෝහ සහිත කියන්නේ වෙනතුනේ මේ සැක සංකා ඒ වගේම මුලාවටපත් වීම සිතේ තියෙන වංචාවලට ප්‍රයෝගවලට හසු වීම මේ ඔක්කොම අයිති වෙන මෝහයට. මේ හිතේ මෝහයක් ඇති වුණා නම් ඒක දැනගන්නවා දැන් මේ තියෙන්නේ මෝහ සහිත සිතක්. මේ සිතේ මෝහය නැති වුණා නම් ඒ කියන්නේ සිත පිළිබඳ අවබෝධයකටපත් වුණා නම් මෝහ රහිත වුණා නම් එයා දැනගන්නවා මේ සිත මෝහ රහිත සිතක්. ඊළඟට මේ සිත හැකිලුණා හැකිලුණා කියලා කියන්නේ මේ හිතේ මුකුත් කරගන්න බැරි වෙනවා හිතේ ප්‍රබෝධමක් නැහැ නින්දට භාජනය වෙනවා හිත හිතේ ස්වභාවය අඳුන ගන්න බැරි වෙනවා ඒකට කියන හැකිලුණු හිත කියලා හිත හැකිලී තිබෙනවා නම් හැකිලී තිබෙන බවක් නෝනින් දැනගන්නවා එවැගේම හිත විසිරී තියෙනවා නම් හිත විසිරී තියෙන බවත් අභ්‍යන්තරයට ඇකිලෙනවා බාහිරට විසිරෙනවා. මේකයි හිතේ ස්වභාවය. මේ දෙකම හොඳට සිහියෙන් දැනගන්නවා. එවැගේම හිත සමාධිගත වෙනවා නම් සමාධිගත වෙන බවක් දැනගන්නවා. හිත සමාධිගත නැත්නම් සමාමේ හිත සමාධියක් නෑ මේ සිතේ කියලා ඒකක් දැනගන්නවා. එවැගේම හිත ධානය තත්ත්වයට පත් වෙලා නම් සමාධියක් දියුණු කරලා ඒකත් දැනගන්නවා. මේ සිත ධාන තත්ත්වයට පත් වෙලා නැත්නම් සමාධියක් දිනු කරලා ධාන තත්ත්වයට පත් වෙලා නැත්නම් ඒකත් දැනගන්නවා. ඒ වගේම මේ සිත නිකලස් භාවයට පත් වෙලා ශ්‍රේෂ්ඨත්වයට පත් වෙලා නම් ඒකත් දැනගන්නවා. කෙලසුන්ගෙන් මිදුණා නම් සිත ඒකත් දැනගන්නවා. කෙලසුන්ගෙන් මිදුන්නේ නැත්නම් ඒකත් දැනගන්නවා. එතකොට බලන්න පින්වතුනි රාග සිතේ ඉඳලා නිකලස් පාරිශුද්ධ සිත දක්වාම කෙනෙකුගේ හිතක වෙනස්කම ඒ විදිහටම දකින්ට සිහිය පුරුදු කරන ආකාරයයි බුදුරජාණන් වහන්සේ පෙන්වවදාලේ. මේකෙදි කෙනෙක් කරන්නේ රාගසිතක් ඇති වුණාට පස්සේ රාගයක් රාගයක් කියලා සිහි කිරීම නෙවෙයි. තරහක් ඇති වුණාම තරහක් තරහක් කියලා සිහි කිරීම නෙවෙයි. ඒ වගේ සිහි කරන්න කියලා කිසිම බුද්ධ දේශනාවක නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තිබෙනේ ආයක තේරුම් ගන්න මොකටද මේක කුමක් නිසාද මෙහෙම ඇතිවන්නේ කියලා. හේතු නිසා හටගන්න ඵලයක් හැටියට දකින විදිහට සිය පිටුවා ගැනීමයි. දැන් ඔබට තේරෙනවා ඇති බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ජීවිතය දිහා බලන්නේ ආවාට ගියාට නොවේ. නිකම් මේ හැඟීමකට වහල් වෙලා ඒ වගේම ජීවිතය පිළිබඳ අවබෝධයක් නැතුව ජීවිතය පිළිබඳ තේරුම් ගැනීමක් නැතුව අපිත් මේ භාවනා කරනවා කියලා ඔහේ යන භාවනාවක් ගැන නෙමෙයි මේ කියන්නේ. මෙතන බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරන්නේ හොඳට සිහිය පිටවාගෙන සිත ගැන නුවණින් විමසා බැලීමක් ගැන. මේ විදිහට සිතෙන් සිත ගැන නුවණින් විමසා බලනකොට තමා තුළ තිබෙන මේ හිතේ ස්වභාවය හොඳට අවබෝධ කරගන්නවා. එවැගේ මේ කෙනා තේරුම් ගන්නවා අනිත් කෙනෙක් තුලත් මේ විදිහමයි මේ සිතේ ස්වභාවය කියලා තේරුම් ගන්නවා. ඒ වගේම තේරුම් ගන්නවා සමුදේ ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. මේ හිත කියන්නේ හේතුන් නිසා හටගන්න ස්වභාවයෙන් යුක්ත දෙයක් කියලා දැනගන්නවා. කුමක්ද පින්වතුනි මේ හිතක් හටගන්න හේතු වෙන කාරණා? බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා හිත නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්න දෙයක් කියලා. සංයුත්ත නිකාය සතිපට්ඨාන සංයුක්ති සතිපට්ඨාන සමුදය සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒකේ පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ වදාලා චිත්ත නාම රූප සමුදය චිත්ත සමුදය කියලා. ඒ කියන්නේ නාම රූප හට ගැනීමෙන් සිතක් හට ගන්නවා කියලා. නාම රූප කියන වචනේ පටලව ගන්නට එපා. නාම රූප කියන එක බුදුරජාණන් වහන්සේගේ සූත දේශනාවල ඉතා පැහැදිලිව දේශනා කරලා තිබෙනවා. නාම කියන වචනයේට කරුණු පහක්. ඒ තමයි වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. රූප කියන වචනේ තෝරලා තිබෙන්නේ සතර මහා භූතත් සතර මහා භූතෙන්ගෙන් හටගත්තු දේ. එතකොට සතරමා භූත සතරමා භූතයෙන් හටගත්තු දේ යම් තැනක තිබෙනවාද? ඒ වගේම විඳීමක්, හඳුනා ගැනීමක්, චේතනාවක්, ස්පර්ශයක්, මානසිකාරයක් යම් තැනක තිබෙනවාද? එතන සිත කියන දේ හැදෙනවා. එහෙමනම් මේ ඔබෙත් මගෙත් මේ සිත නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්තු සිතක්. මේ සිතේ තමයි අර ලක්ෂණ ඔක්කොම ඇතිවන්නේ. සරාගී සිත් බව, ඒ වගේම විතරාගී බව, ඒ වගේම දේශ සහිත බව, විත දේශී බව, මෝහ සහිත බව, විත මෝහී බව, හැකිලුණු බව, විසිරුණු බව, එකඟ වුණ බව, එකඟ නොවුණ බව, ධ්‍යාන තත්ත්වයටපත් වෙච්ච බව, ධ්‍යාන තත්ත්වයටපත් නොවෙච්ච බව, සිත තැම්පත් බව, සිත සමාහිත බව, සිත අසමාහිත බව, ඒ වගේම හිත නිකලස් බව කෙලස් බව මේ ඔක්කොම ඇති වෙන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්තු සිතක අන්න බලන්න සිතගෙන එතකොට අපිට කොයිතරම් අවබෝධයක් මේ ජීවිතයේදී ලබා ගන්න පුළුවන්ද කියලා ඒ නිසා පින්වතුනි සිත দমনය කරගත්තු අය තමයි මේ ලෝක ජයගත්තේ මේ කායික මානසික දුක් දුම්නස් වලින් නිදහස් වුනේ සිත අවබෝධ කරගත්තු අය මේ සිත පිළිබඳ මම මාගේ මාගේ ආත්ම කියන අදහසින් නිදහස් වෙච්ච අය. බුදුරජාණන් වහන්සේ වදාළ කෙනෙකුට මම කියලා මගේ කියලා ආත්මය කියලා එකක් ගන්න ඕනම නම් එයා කය දිහා එහෙම බලන්න කියනවා. මොකද කය අවුරුද්දක් තියෙනවා පේනවා. කය අවුරුදු 10ක් තියෙනවා පේනවා. කය අවුරුදු 20ක් තියෙනවා පේනවා. කය අවුරුදු 80ක් 90ක් තියෙනවා පේනවා. ඊළඟ කය මැරිලා යනවා. එහෙමනම් කය පිළිබඳ අපිට සුළු කාලයක් හරි පවතිනවා වගේ පේනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ මේ සිත එහෙම නෙමේ සිතවනායි වනාන්තරයේක අත්ෙන් අත්තට පයින් එක අත්තක් අල්ලගෙන ඉඳලා ඒ අත්ත අතහැරලා ඊළඟ අත්තට පයින් වඳුරෙක් වගේ කියනවා. එබඳු සිත අරමුණෙන් අරමුණට පැන පැන පවතින සිත දිහා මම කියලා බලන්න එපා කියනවා. මගේ කියලා බලන්න එපා කියනවා. මාගේ ආත්මය කියලා බලන්න එපා කියනවා. එහෙමනම් බලන්නේ කෙනාට ජීවිතය ගැන කොයිතරම් පුළුල් අවබෝධයක් Taman තුලින් ගන්න පුළුවන්කම තිබෙද්දිද අපි මේ අවස්ථාව මේ කාලය මේ වාසනාවන්ත අවස්ථාව මේ දුර්ලභ අවස්ථාව අපිට අහිමි වෙන්නේ කොයිතරම් අවස්ථාවක් ලැබිලා තිබෙද්දිද ඒ නිසා මේ උතුම් අවස්ථාව මගහර ගන්නට එපා පින්වතුනි කවුරු මොනවා කිව්වත් ඔබ අපාය ගියොත් ඒක ඔබ විඳින්නට ඕනේ ඔබ කර්ම රැස් කළොත් ඔබේ කර්ම ගෙනියන්නට ඕනේ මේ නිසා එක එක්කෙනාගේ දේනම වැදගත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් වදාළ දේ. ඒ නිසා ශ්‍රද්ධාව පිහිටුවා ගන්න බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව පිටවා ගන්න බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ගැන ඒ ධර්ම අනුගමනය කළා නිවන් දැකපු උතුමන් ගැන ශ්‍රද්ධාව පිටවා ගන්න. එතකොට ඔබට පුළුවන් ඔබේ සිතටත් මේ සතිපට්ඨාන ධර්මයේ පුරුදු කරන්න. ඔබට පුළුවන් ඔබේ සිත දිහා හොඳ සිහියෙන් බලලා ජීවිත ආબોධය ඇති කරගන්නට. අන්නේ ජීවිත ආબોධයට උපකාර වෙනවා මේ චිත්තානුපස්සනා භාවනාව. ඉතින් ඔබටත් මේ චිත්තානුපස්සනා භාවනාව පුරුදු කරලා තමන්ගේ හිත නිකලස් කරගෙන රාග ද්වේෂ මොහ නැති කරගෙන හිත පිරිසිදු කරගෙන උතුම් ජීවිත ආબોධය ඇති කර ගැනීමට තුනුරුවන්ගේ ආශිර්වාදයේ ඔබට සැලසේවා කියලා ආශිර්වාද කරනවා